අපේ දහම්සෙමන ස්වාමීන් වහන්සේ ඒ කියපුවා ටිකත් මෙතන මේ මේ කියවන්නද ස්වාමීන් වහන්සේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ප්‍රශ්නත් එතන තියෙනවා ගොඩක්. ආ හොඳයි කියාගෙන යන්නකො. පින්වත් ස්වාමීන් වහන්සේ අද Zoom එකට එකතු වෙන්න බෑ කියන එක උනේ කියලා තියෙන්නේ. ඕභාෂණ ලක්ෂණය, ඡේදන ලක්ෂණය, ඒ ඒ ධර්මයන්ට විශේෂිත ලක්ෂණ, පරිච්ඡේද, ඒ සියලු පුළුල් පරාසයක් විහිදෙන කටයුත්තක සිදුකොලේ වන්නේ ප්‍රඥාවට පමණි. අකුසල සහ කුසල අකුසල සහ අකුසල මූල හඳුනා ගැනීම කුසල හා කුසල මූල මනාව හඳුනා ගැනීම විමර්ශන ගුණේ ගුණේ වටිනාකම දැනේ. නේව අත් විභාජන යපි සංවත්තති පර ව්‍යාභාද යපි සංවත්තති ගාතාවක් දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ අවසරයි අනිත්‍ය අවබෝධ කර ගැනීම සඳහා වටිනාම කාරණය ප්‍රඥාවම නේද ස්වාමින් වහන්සේ. ඔව්. ඊට පස්සේ ඒ කියන්නේ සතිය ඉතින් මූලික වෙන සතිය නැතුව අපට අවධානය පිහිටවන්න බෑනේ. සති සම්පජඤ්ඤ තමයි ප්‍රධාන වශයෙන් අපට වැදගත් වෙන්නේ සිහිනුවන. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය. තමයි ඒකට වැදගත් වෙන කාරණේ.